අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ වැඩ පිළිවිලි ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් වෙන්නයි ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලු දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු පස්සද්දි සම්බොජ්ජංගං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සීති අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ වගේම අදත් ත්‍රිෙන් තියාගත්තේ මේ සූර්ය සූත්‍රයේ උද්ෘතයක් ඊ මතක් කරපු විදිහටම කියන්න පුළුවන් ඒ සූර්ය කියන නම මේ සූත්‍රයට වැටලා තියෙන්නේ සර්වචනාංශයේ ඒකට ඉදිරිපත් කරන උපමාවේ හැටියටයි සූර්යස්ස බික්කවේ උදේතෝ ඒ තම්පුබ්බංගමං ඒ තම්පුබ්බ නිමිත්තං යදිදීං යෝනිසෝ මනසිකාරෝ කියලා ප්‍රකාශයකින් තමයි සූත්‍රේ පටන් ගන්න නිසා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ඒ මුලින්ම තියෙන වචනේ අරගෙන ඒ සූත්‍රයට සූර්ය සූත්‍රය වශයෙන් නම් කරලා තියෙනවා. ඒකේ අදහස් වෙන්නේ මහණෙනි මේ සූර්ය උදාවට කලින් මෙය පූර්ව නිමිත්තයි පූර්වංගමයි එනම් අරුණ නැගීම. අරුණ උග්ග. ඒ කියන්නේ ඕනම සිද්ධියක් මේ ලෝකේ සිද්ධ වෙන්නේ පෙර නිමිති ඇති කරලා. එහෙනම් ලෝකේ සිද්ධියක් කියලා එකක් නෑ සිද්ධි ක්‍රියාවලියක් තියෙන. එක එකක් එක එක අතර සම්බන්ධයි. පෘථග්ජනයට ඒ අතර තියෙන අන්තර් සම්බන්ධතාව තේරෙන්නේ නැති නිසා පටිච්චසමුපාදිතාම ගැඹුරු දෙයක් විදිහට පු탁ඥය හිතනවා. නමුත් සරුවචන් වහන්සේට පුංචි පුංචි සිද්ධියක් වැදගත් නැහැ. සරුවචන් වහන්සේ වැදගත් වෙන්නේ අන්තර් සම්බන්ධතාව විතරයි. ඒක නිසා පටිච්චසමුපාදයේ සරුවචන් වහන්සේගේ ගැන්නේ මූලික ලක්ෂණයක්. ඉතින් මේ සරුවචන් වහන්සේ දේශනා කරපු බණක් පු탁ඥයෙකුට එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයෙකුට එතන සීක කෙනෙකුට සම්බන්ධ වෙනකොට මේ එක එක සිද්ධියක් සහ ඒ සිද්ධිය අතර අන්තර් සම්බන්ධතා කියන දෙක සාමාන්‍ය පේන්නේ නැති පැත්තක්. ඉතින් මේ සූත්‍ර වල කරන්නේ ඒව අතර මේ අතුරු සම්බන්ධතා පෙන්වන එක. ඒකට නිදර්ශනයක් තමයි සූර්ය උදා වෙන්නේ ඉස්සලා ඒක ස්වභාවික සංසිද්ධියක් න්‍යාය ධර්මයක් සූර්ය උදාවට කලින් පූර්ව නිමිත්තක් වශයෙන් පුබ්බංගමක් වතේ අරුණ නැගලා ඊකට සූර්ය උදා වෙනවා. ඒ වගේ තමයි ਸਰවචනසි සඳහන් කරලා තියෙනවා මේ සත්ත බොජ්ජංග ධර්ම පහළ වෙන්න කලින් ඒ කෙනාට යෝනිසෝ මනසිකාරේ පහළ වෙනවා. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලායි යෝනිසෝ මනසිකාර කියන එක සාමාන්‍ය පොතේ පරිවර්තනය කරන්නේ. නුවණින් මෙනෙහි කිරීම දන්න කෙනාට තමයි තමන් කරන කියන හැම වැඩකදීම බෝධියට නැමිච්ච බෝධි අංගයක් වෙච්ච විදියට ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්නේ. එහෙම යෝනිසෝ මනසිකාරය පහළ වෙන්නේ ඉස්සරලත් ඔය බොජ්ජංග වල සඳහන් ගොඩාක් ධර්ම කොටස් අතනින් මෙතනින් පහළ වෙන්න පටන් අර ගන්නවා. පහළ වුණාට ඒ ධර්ම බොජ්ජංග මට්ටමට මෝරලා නැහැ. බොජ්ජංග මට්ටමට මෝරණවයි කියන එක අපේ භාතෙන් කියන්නේ ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ Tamanට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේකයි දැන් වෙන්නේ කියලා. ඒ නිසා අපි ගත්තොත් බොජ්ජංගවල තියෙන සති සම්බොජ්ජංගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පටන් ගන්නෙම සතර සතිපට්ඨාන. නමුත් සතිපට්ඨාන දැන් වැඩෙනවද නැද්ද මේ සතියද මේ සමාධියද මොනම දෙයක්වත් යෝගාවචරණ තේරෙන්නේ නැහැ. ඒකට අපි කියනවා සතිපට්ඨාන සතිය කියලා. උතර හතර මට්ටමක් තියෙනවා කායන පස්සන වේදනාන පස්සන වශයෙන් ඊට පස්සේ සතිය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට අපිට හම්බ වෙනවා ඊට පස්සේ බල ධර්මයක් විදිහට හම්බ වෙනවා ඊට පස්සේ තමයි බොජ්ජංග වශයෙන් සතිය සති සම්බොජ්ජංගේ බවටපත් වෙන්නේ ඒ වෙනකොට ඒ කෙනාට මේ සතියේ තරම්ම ඇසුරු කරලා සතියේ තරම්ම හුරු කරගෙන ඒ සතිය දැන් ක්‍රමයෙන් දියුණු වෙලා ගොහැටි සම්පජඤ්ඤයෙන් වෙන් වෙන හැටි සමාධියෙන් වෙන් වෙන හැටි, ඒකට වීරිය උදව් කරන හැටි ආදි වශයෙන් අන්තර් සම්බන්ධතා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ධම්මවිචය සම්බොජ්ජංගය අපි හැම කෙනෙක් ළඟම ධර්ම මල්ලක් තියෙනවා. නමුත් මේ ධර්ම මල්ලේ අතනින් මෙතනින් ගැට ගහගෙන අවශ්‍ය වෙලාවට ඒ ටික ගලප ගන්න එක මහ කැලයක් වෙච්චාම ඔක්කොම බෙහෙත් තමයි. නමුත් මේ බෙහෙත් වලින් මේ ලෙඩේට ඕනේ ටික විතරක් අරගෙන කි කොළද ගන්න, මුල්ද ගන්න, නැතිද ගන්න කියලා බලලා ඒක කදායක් හදා ගන්නවා කියන එක ඔක්කොටම කරන්න බෑ. කැලේ තමයි බෙහෙත්, බෙහෙත් තමයි කැලේ. ඒක අවශ්‍ය ටික ගන්න දන්නේ. ඒ වගේ ධම්මවිචේ සම්බොජ්ජංගේදී සමහර කොට නිකම්ම කැලේ අතරමං වුණා වගේ ඉගෙන ගත්ත කාරණා කිසිම දෙයකින් කිසිම වෙලාවට උදව් කරන්නේ ඒක ඇත්තටම බරක් වෙනවා. කලාතුරකින් කෙනෙකුට තමයි මේ ධර්ම මණ්ඩෙන් අදාළ කොටස ඇත්තලා අරගෙන මේ වෙලාවට මෙන්න මේකයි වැඩ ගන්න ඕනේ කියලා අදාළතාවයට අනුව ආයුධ මණ්ඩෙන් ආයුධය ගන්නවා වගේ ධම්මවිචේ සම්පජාඤ්ඤය බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා ඕක සම්පජඤ්ඤ වශයෙන් මීමන්සා irdipaද වශයෙන් වැඩෙනවා. වැඩිලා ධම්මවිචේ සම්බොජ්ජංගේ බවට පත් වෙනකොට එයා දන්නවා ධර්ම තියෙන ඔක්කොගෙන් වැඩක් නැහැ මේ වෙලාවට මේ පසුබිමට මෙන්න මේකයි මෙතන ගන්න ඕන කියලා හරියට තේරුමක් එන්න පටන් ගන්නවා ඊට පස්සේ තමයි යාට වීරියක් කරන්න පුළුවන් වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය පරීක්ෂා කරලා බලලා වීර්යයට එනකොට මෙන්න මේක දිගේ තමයි යන්න ඕනේ කියලා හරියටම එලඹිච්ච පෙළඹිච්ච ගතියක් කීල් ගහට කොට කොට ඉඳන්නේ එතකොට කොට පැටලෙන බව දන්නවා මෙන්න මේ ගහටයි කොටන්න ඕනේ කියලා දාන්න. එතකම් අපි කොට්ටු උරුව කීල් ගහට කොට කොට යනවා වගේ හැම එකටම ওই කොට කොට යනවා හැම ගුරුවර පිටිපස්සෙන් යනවා හැම භාවනා මධ්‍යස්ථාන හැම අරමුණම මෙනෙහි කරනවා ඔක්කොම හොඳයි. නමුත් වඩාත්ම හොඳ දේ ගැළපෙන දේ තේරෙන්නේ ඒ දේටමයි වෙලාව දාන්න තියෙන්නේ ඒ වෙනුවට ඊට වැඩිය අවසර අවුරු වටිනාකමක් ඇද්දී වලට වෙලාව දානවා කියලා කියන්නේ කලිනාස්ත වීම. ඒක නිසා ඒ විරිය සම්බොජ්ජංගය ගැන කතා කරනකොට කියනවා ඔය අපේ මීටර් අපේ ලොකු ස්වාමීන් වහන්සේත් කියන දෙයක් පුරේ පණ්ඩිත ස්වාමීන් කියන දෙයක් මේ භාවනා කරන එකන විපස්සනා බණක් කර හැම කෙනාගෙන් බණ අහන්න එපයි කියන. කල්ලි පටලවිල පටල. පොත් තිබුණාට පොත් කියවන්න යන්න එපා. ඒක ඇත්තටම අවුලක් ඇති කරනවා. Tamanට අදාළදී ඉතින් ඒක තෝරලා බේරලා ගන්න ඒ වර්ණාව ශෝෂණය නැති මිනිසුන්ටයි ප්‍රත්‍යඥය කියලා කියන්නේ. ඉතින් මේ ගොඩාක් කණ්ඩ දුන්නට පස්සේ කොයි එකෙන් පටන් ගන්න කොහෙන් කෙරවනද දන්නේ නැහැ. කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. උදේ ඉඳලා හැන්දෑවට කම්බණත් අහනවා. කියවන පොතත් වැඩි අන්තිමට වමන කරලා බලපුවාම තමයි තේරෙන්නේ කාලා තියෙන දේවල්. ඉඳලා හිටලා ඔකට වමන යනවා. ගියාට පස්සේ තේරෙනවා තියනවට කාලා තියෙනවා. යන විදිය සම්පොච්චංගෙට එනකොට තමයි තේරෙන්නේ මෙන්න මේ පාරේ දිගේ යන්න ඕනේ කියලා. ඒ අදාළ කොටස දිගේ යනවා කියන එක ඒ බොජ්ජංග මට්ටමට යනකම් තේරෙන්නේ නැහැ. එතකොට යා යොදන හරියක් යොද මේ වීර්ය යොදන්නේ හරියට මුදල් තියෙන එකනා වැඩිම ලාභ ලැබෙන ව්‍යාපාරයට තමයි සල්ලි දාන්නේ. එහෙම නැත්නම් සල්ලි තිබුණාට හැමතැනම දාන්න යන්නේ නැහැ. ඒක ඒක ව්‍යාපාර කළමනාකරණයට වැටෙන්නේ නැහැ. ਸਰවචන්සිය සඳහන් කරනවා ගොවියා ඉස්සෙල්ලම ගොවිතැන පටන් අරගන්නේ සරු කුඹුරේ. පස්සේ තමයි මධ්‍යම කුඹුරේ බැරිම නම් තමයි වෙලා තිබුණොත් තමයි මුඩු කුඹුරේ වැඩ කරන්නේ. ඉතින් යෝගාවචරයක දන්නේ නැතුව මුඩු කුඹරටයි මැද කුඹරටයි සරු කුඹරටයි සමාන ආයෝජනයක් කරන්න ගත්තොත් ඒ කියන්නේ යාට වීර්ය නැහැ. තියෙන වීර්ය ආයෝජනය කරන්න දන්නේ නැහැ. ඉතින් ඒතරම් සෑහෙන ශක්ති හානියක් සිදු වෙනවා. හරියටම වීර්යයට Tamanට අදාළ සත්‍යයට ගැළපෙන ටික අදා ගන්න යනකොට අපි ඊයේ කතා කරපු විදිහට අර ප්‍රීතිය මොහොදු වෙන්න පටන් ගන්නවා. එයා දන්නවා ඒ වීර්යය තියෙන කෙනාට කරදරේ නොවෙනව නෙවෙයි. වීර්යය නියත කරන්න නොවරදිනව නෙවෙයි. නමුත් එයා ඒ වෙනකොට දන්නවා ඒ කරදර කොච්චර ආවත් කොයිතරම් වැරදුනත් ආයෙ මුලක ඉඳලා පටන් අරගෙන තනවා වඩාගෙන යන්න දානවා. එතකොට යාට හම්බෙන්නේ වීර්ය සමා වෙන්න මේ ප්‍රීතිය උගදෙනෙක් හිතන්නේ සාමාන්‍ය අපේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ හිතන්නේ මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට ලැබෙන්නේ ඉස්සලා සීල රකලා ඊට සමාධිය වඩලා සමාධිය පළවෙනි ධ්‍යානයේදී වීර්ය ප්‍රීතිය නෑ පළවෙනි ධ්‍යානයේදී ඇති වෙලා තියෙන මේ විතක්ක ਵਿਚාර දෙක කියන චෛතසික දෙක නැති වීර්ය ප්‍රසිද්ධ දෙවෙනි ධානයට ගියාම ඔන්න ප්‍රීය ප්‍රසිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි සාමාන්‍ය කරන්නේ සීලෙක පිළිట్లా සමාධිය වඩලා ඒ පෙළ ගැහුනට පස්සේ ප්‍රීතිය අපේක්ෂා කරනවා. නමුත් මේ මේ සූත්‍රයෙන් ඊට වැඩිය වෙනස් ඉඟියක් සර්වචනංශෙ පෙන්නනවා යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් නෝනින් මෙනෙහි කිරීම තියෙනවා නම් ඔය සම්ප්‍රදාන කූල ක්‍රමයට අමතරව වෙන පැත්තකිනුත් ඔය ප්‍රීති චෛතසිකය අපි ඊයේ කතා කරපු මාතෘකාව බොජ්ජංග මට්ටමට නැතත් තනවා වඩා ගන්න පුළුවන් ඒක උපයසපය ගන්න පුළුවන් ඒක සඳහා ඊයේ කරපු බණට සාධක සූත්‍රයක් වශයෙන් සති සම්පජඤ්ඤ සූත්‍රය පෙන්වන්න පුළුවන් ඒක එතකොට මේ අද කියන ඉදිරිපත් කරගත්ත පස්සද්ධි සම්බොජ්ජංගයටත් ඒක සාධක සූත්‍රයක් වෙනවා. ඒ සති සම්බොජ්ජංග සූත්‍රයේ සර්වචනසේ සඳහන් කරනවා සති සම්බොජ්ජංගම් භික්කවේ අසති සති සම්බොජ්ජංග විපන්නස්ස හතෝපනිසං හෝති හිරොත්තප්පං කියලා. මහණියම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤේ නැත්තම් කෙනෙක් සිහිනුවන නැත්තම් තමන් මේ කරන දේ සහ ඒකෙන් සිදුවෙන ආස්වාද ආදී නම පිළිබඳ හැඟීමක් නැහැ. ඔයා චෛත්‍ය ගුණ බඳවා වගේ කකා කකා යනවා. මේක කෝක කෑවොත් හොඳද කෝක කෑවොත් නරකද කියලා හැඟීමක් නැතුව කටයුතු කරන කෙනාට බයලජ්ජා දෙක පිටින්නේ නැහැ. එයාට පවට බයක් සහ පවට ලැජ්ජාවක් හිටින්නේ නැහැ. පවට බයක් සහ ලැජ්ජාවක් ඉන්න නම් තමන් කරන හැම වැඩකින්ම Tamanට පසු ප්‍රතිඵල ලැබෙනවා. කලකල දේ ඵලඵල දේ හෝ නැත්නම් සති සම්පජාඤ්ඤය සති සම්පජාඤ්ඤය තියෙනවා. මේ සති සම්පජාඤ්ඤයට බොහොම සමාන ගතියක් මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. අපි හරි දේම කරනවා නෙවෙයි. වැරදි වැඩක් කළොත් වැරදි ප්‍රතිඵල ලැබෙනවා. ඒකට අඬහව ගන්න යන්නේ හොඳ වැඩක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා දන්නවා. ඒක මගේ ආඩම්බරයක් නෙවෙයි හොඳ වැඩේ ආඩම්බරයක් කියලා. ඉන්නේ දැනගැනීම තියෙන කෙනාට කල යුත්තේ නොකල යුත්තේ බයලජ්‍ය දෙක පහළ වෙනවා. ඉතින් මේ බයලජ්‍ය දෙකට කියන්නේ ලෝකපාලක ධර්ම කියලා. යම් කිසි කෙනෙක් ගාව මේ පවට බය සහ ලැජ්ජාව නැත්තම් ඒක න අඩුම තරමේ. කම්මස්සක ඥාන ධම්මා දිට්ඨියවත් නැහැ. කල කල දේ ඵල ඵල දේ කියනකත් අදහන්නේ. ඉතින් මේ බෞද්ධයා සහ Hindu ආගම අදහන අය සාමාන්‍ය මේක පිළිගන්න මිනිස්සු. නමුත් ඒක ක්‍රියාශක්තියකින් කරනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. හිරොත්තප්පම් භික්කවේ අසති හිරොත්තප්පං විපන්නස හතුගනි සංගෝති ඉන්ද්‍රිය සංවරෝ යම් කිසි කෙනෙකුට බයලජ්‍ය දෙක නැත්තම් අවට බය සාලජ්‍යාව නැත්තම් එයාට ඉන්දු එයාගේ ඉඳුරන් দমনය කරන්න බෑ ඇහැ ඇහැට ඕන දේවල් කරනවා කන කනට ඕන දේවල් කරනවා නාසයේ දිව කය ඕන ඕන දේවල් කරනවා රස සාධනයේ සඳහා ඉතින් ඒවා එතකොට අවලංගතියට යනවා අශික්ෂිත ගතියට යනවා Tamanටම ලැජ්ජ වෙන්න වෙනවා. ඉතින් ඒකට පිළියමක් නැහැ. පිළියම තියෙන්නේ සති සම්පජඤ්ඤය ඇති කරලා බයලජ්ජ පහල කරගන්න ඕනේ. ඒකට තමයි ඉන්ද්‍රිය සංවරයක් එන්නේ. ඉන්ද්‍රිය සංවරම් බික්ක වේසති ඉන්ද්‍රිය සංවර විපන්නස අතුමනි සංඝෝති සීලං. ඉන්ද්‍රිය සංවරේ නැති මිනිස්සයාට ඉන්ද්‍රිය සංවරෙන් තොර මිනිස්සයාට සීලය පිටන්නේ නැහැ. එයාට ඕන වෙලාවක අවස්ථාව ලැබුණොත් සතෙක් මැරීම සිදු වෙන්න පුළුවන්. හොරකමක් සිදු වෙන්න පුළුවන්. කාමීත්‍යජාරයක් වෙන්න පුළුවන්. බොරුව කේලම ඊසචන පරිසචන වෙන්න පුළුවන්. ඒ බුද්ධිල නම් කැමති සීලෙට. නමුත් සීලේ වැඩ කඩලා කඩාගෙන යනවා. මේකට හේතුව එයාට ඉන්දිය සංවරේ නැහැ. සීලම්බික වේ අසති සීලම්බික වේ පන්නස ආතෝපනිසං හෝති. විපාහිතේ හිතේ විපිරියාසකතිය. එහෙම නැත්නම් කියනවා නම් මේ හිතේ තියෙන වික්ෂිප්ත ගතිය වික්ෂිප්ත හිත සීලේ නැති කෙනාට කවදාකවත් හිතේ අවික්ෂිප්ත ගතියක් එන්නේ නිතරම කොට දාපු මාළුවෙක් වගේ දෙකට කපපු පණුවෙක් වගේ සැලිසලි තමයි ගත කරන්නේ. ඒ වෙනුවට හිත වික්ෂිප්ත භාවයෙන් නැතුව හිත යම් තැනක තිබ්බොත් ටික වෙලාවක්වත් ඒ අරමුණේ හිටින්ද අවික්ෂිප්ත ගතිය අවිපටිසාරත්ථාය ආනන්ද කුසලාණ ශීලාණ කියලා තරුවත්වංශය සඳහන් කරනවා. සීලයක්, හික්මීමක්, සීතල ගතියක්, සදාචාරයක්, මහත්ම ගතියක් තියෙන කෙනෙකුට තමයි හිත එක තැනක තියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් විෂම පොළවක රබර් බෝලයක් උඩ දැම්මොත් ඒක උඩ පැනලා බිම් පැනලා උඩ පැනලා බිම් පැනලා අන්තිමට පහත්ම තැනට යනකම් තල් වෙලා යනවා. ඒක රබර් බෝලේ සහ ඇද පොළවේ හැටි. නමුත් ඇද පොලොවක හරි කමක් නැහැ සම පොලොවක හරි කමක් නැහැ සත පහේ කාසියක් උඩ දැම්මොත් එයා වැටිචිත නම් බදලා අල්ලනවා ඒ වගේ සීලවන්ත හිත සත පහේ කඩදාසියක සත පහේ කාසියක් වගේ සුපතිට්ඨිත ගතිය තියෙනවා හිතිනවා සීලේ නැති කෙනාට වික්ෂිප්ත මනසක් ඇති කෙනාට ඒක කමඨාන දිගට කරන්න බෑ ඒක ගුරුවරයෙක් දිගට ඇසුර කරන්න බෑ ඒක තැනක ඉන්න බෑ හැම තැනම ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ අවික්ෂිප්ත භාවය නැති කරලා වික්ෂිප්ත භාවය ඇති කරන මේ සීල කැඩිච්ච ගතිය නිකම්ම සීල් සමාදන් වීමෙන් වෙන්නේ සති සම්පජාන්නේ ඉන්දිය ලයි බයලජාවෙන් ඉන්දිය සංවරයෙන් සීලයට එන්නට ඒකට ලැබෙන ලාභේ තමයි සීතල ගතිය. සීල් රකින්න කෙනාට සීතල ගතියට එක ඉරියවක ඉන්න පුළුවන්. ඒක අරමුණක ඉන්න පුළුවන් මොකද Tamanට සතුටක් තියෙනවා මම වෙනකට වැඩිය අද සීලවන්තයි කියලා. මෙන්න මේ අවික්ෂිප්ත භාවය තියෙන කෙනාට තමයි ප්‍රීතියක් ලෝකේ තියෙන්නේ. අපිට පේන හුඟක් වේගෙන් වැඩ කරන අය දඟලන අය හරි ප්‍රීතියකින් ඉන්නවා කියලා එහෙමනම් පයදාච්ච බල්ලොත් ප්‍රීතියෙන් තමයි ඉන්නේ. පයදාච්ච බල්ලන්ගේ වැඩේ දුවන එක තමයි. ඔය දුවන්නේම වෙන මොනක්වත් නිසා නෙවෙයි. ඒගොල්ලන්ට මේ වර්තමානයේ ඉන්නත් බෑ. කිසිම දවසක ප්‍රීතියක් ලැබිලත් නැහැ. ඊගාව චිත්තක්ෂණේ ප්‍රීතිය ලැබෙයි කියලා දුවනවා. ඒ දුවන නිසා සීලෙත් කැඩෙනවා. ඉන්ද්‍රිය සංවරෙත් කැඩෙනවා. බයලජ්ජාවක් නැති වෙනවා. සති සම්පජඤ්ඤය පිට ගන්නත් බැරි වෙනවා. ඒක නිසා මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාව බලනකොට සර්වචත්තනාංශෙ පෙන්නන මේ ප්‍රීතිය ඇති වෙන්නේ ධර්ම પરම්පරාවකින්. හැබැයි මේ ධර්ම પરම්පරාවේ බුලටම තියෙන සීලෙ නෙවෙයි ඊට ඉස්සල ප්‍රඥාව. සති සම්පජඤ්ඤයේ තියෙන කෙනාට විතරයි සීලෙ තියෙන්නේ. සීලෙ තියෙන කෙනාට විතරයි ওই පස්සද්ධිය සහ ප්‍රීතිය නැ අවික්ෂිප්ත භාවයේ සහ ප්‍රීතිය ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අපේ ධර්මයකට ප්‍රීතිය අඳුන්ලා දෙන්න ඕන නම් ඒ දරුවට සීනි බෝල ගෙනත් දීලා චොක්ලට් ගෙනත් දීලා ප්‍රීතිය ඇති කරන්න බෑ. ඒගොල්ලන්ට මේ කොතනක හරි මේ තති සම්පජඤ්ඤය, බයලජ්ජාව, ඉන්දිය සංවරය, සීලය ඒ අනුව ලැබෙන අවික්ෂිප්ත භාවය තේරුම් කරලා දෙනවයි කියන එක දෙමාපියන්ගෙන් අද වෙන්නේ නෑ දරුවන්. කරන්නත් බෑ. මොකද දෙමාපියෝ දන්නේ නෑ. දෙමාපියෝ දන්නේ නැත්නම් කොහොමද දරුවන් උගන්වන්නේ? ඉතින් ඒ වෙනුවට දරුවන්ට ප්‍රීතිය සඳහා දෙමව්පියෝ ගෙනත් දෙන්නේ මොනවද? අර පොඩි උන්ට සීනි බෝල දෙනවා වගේ මේ ගෙනත් දෙන දේ නිසා පෞලික ප්‍රශ්න, දෙමව්පිය දරුවන් අතර ප්‍රශ්න, ගුරු ශිෂ්‍යන් අතර ප්‍රශ්න හැමදාම ප්‍රශ්න. නමුත් ඔය කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ සර්වඥාන්සේ කියන එක බොරු කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ යම් තැනක අපට ප්‍රීතියක් ඇති වෙලා තියෙනවනම් ඒ ප්‍රීතිය ඒ වෙලාවේ ඇති වෙච්ච එකක් නෙවෙයි ආපු ධර්ම પરම්පරාවක ප්‍රතිඵලයක්. ඉතින් මේ යෝන යෝන්සෝමනස්කාරය හරහා එහෙම නැත්නම් මේ සති සම්පජාඤ්ඤය හරහා සීලයත් හදාගෙන ඊට පස්සේ ප්‍රීතියක් ඇති වෙන තැන තමයි ආර්යස්ථාංග මාර්ගයට යනකොට තියෙන්නේ. ආර්යස්ථාංග මාර්ගයේ මුලින්ම තියෙන්නේ ප්‍රඥාව ඊට පස්සේ සීලය ඊට පස්සේ තමයි ওই ධර්මතාව ටික පැනෙන්නේ. අන්නේ පෙරලිය තමයි මේ බොජ්ජංග මට්ටමේදී සිද්ධ වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලා තියෙන අපේ ප්‍රතිපදාව ප්‍රඥා සීල සමාධි කියලා වෙන ස්වરૂපකින් පෙන්වන්න පටන් ගන්නවා. ඒක තමයි මේ සූත්‍රයේ තේමාව යම් වෙලාවක ප්‍රඥාව පහළ වුණොත් නැත්නම් නුවණින් සලකා බැලීම පහළ වුණොත් ඒ කිනාට තමයි බොජ්ජංග ධර්ම පහළ වෙන්නේ. ඒක නිසා මෙතෙන්ට යනකොට යෝනිසෝමනසිකාරය කියන එක නුවණින් මෙනෙහි කරනවා කියන එකට විප්ලවීය මෙනෙහි කිරීම රැඩිකල් වාදී මෙනෙහි කිරීම කියලා අර්ථකථනයක් ওই කටුකුරුන්දේ ස්වාමීන් දෙන්නා. අපි සාමාන්‍ය හිතන ක්‍රමය නෙවෙයි ඊටදී සම්පූර්ණ රැඩිකල් ක්‍රමයකට ඊට වැඩිය විප්ලවීය ක්‍රමයකට සලකා බලන්න පුළුවන් නම් ඒ කෙනාට බල ධර්ම බොජ්ජංග ධර්ම වඩපත් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සම්ප්‍රදායෙන් පිට විප්ලවීයතාවට මෙනෙහිකරන සලකා බලන්න බැරි කෙනාට ධර්ම પરම්පරාව ඉදදී නතර වෙලා එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ බොජ්ජංග මට්ටමට යන්න ඉස්සෙල්ලා ඕනම කෙනෙකුට මේ යෝනිසුමනස් කාර්ය අවශ්‍ය නිසයි මේ සූත්‍රය සර්වඥාසේ දේශනා කරන්නේ. ඒ අනුව යම් කෙනෙකුට ප්‍රීතියක් පහළ වුණා නම් ඒ ප්‍රීතියට පස්සේ එයාට පස්සද්ධිය. පස්සද්ධිය කියන්නේ සංහිඳියාවක්, tempat වීමක්, මන්දි මිදෙන ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒකත් බොජ්ජංග ධර්ම වල තියෙන නැත්තම් කියන්න පුළුවන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග වල විතරක් හම්බ වෙන එක චෛතසිකයක් තමයි පස්සද්ධිය. පස්සද්ධි සම්බොජ්ජංගය මේ නිසා බුදුම ස්වාමීන් වහන්සේලා සම්බන්ධතාවයක් ඇති කරලා පෙන්නනවා මේ පස්සද්දි චෛතසිකයේ තමයි කය හිත දෙක සුව කරන චෛතසිකේ. ඒක නිසා ලෙඩ වුණාම බොජ්ජංග පිරිත සජ්ජායනා කරන්න කියලා කියනවා. බොජ්ජංග පිරිතේ මෙතෙක් ගినాපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයට අමතරව මේ පස්සද්දි චෛතසිකය මැදි කරලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේත් ලෙඩ වෙච්ච වෙලාවේ උන්වහන්සේ වෙත පැමිණිච්ච ශ්‍රාවකයාට කියන්නේ මට බොජ්ජංග ටිකක් කියන්නේ. සර්වඥාන්සේ මහා කශ්‍යප මහරතන් වහන්සේට මොග්ගල්ලාන මහරතන් වහන්සේට බොජ්ජංග ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ බොජ්ජංගවල තියෙන මේ පස්සද්ධි චෛතසිකය යෝගාවචරේකට නිතර නිතර ඇසුරු කරන්න පුළුවන් නම් එයාට මේ සුව සේවාව එබැවින් කායික මානසික ලෙඩ සුව වෙන ගතිය ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේකේ තියෙන ඖෂධීය ගුණයක්. බෙහෙතක තියෙන මේ ධර්මයේ තියෙන ඖෂධීය ගුණයක් තියෙනවා. ඒක එන්නේ මේ මේ සූත්‍රයේ කෙටි ක්‍රමයකට සඳහන් කරනවා යම් කිසි වෙලාවට යෝනිසුමනසිකාරය පහළ වුණා නම් සති ධපවිචය විරිය ප්‍රීති පස්සති. එහෙම නැත්නම් සති සම්පජඤ්ඤ සූත්‍රය දිනවා සති සම්පජඤ්ඤය හිරියොතප් බයලජ්ජා දෙක ඊට පස්සේ ඉන්දිය සංවරය ඊට පස්සේ සීලය ඊට පස්සේ අවික්ෂිප්ත භාවය ඊට පස්සේ ප්‍රීතිය පහළ වෙනවා කියලා. ඉතින් මේ ධර්ම પરම්පරාවල වල තියෙන මේ දේවල් යෝගාවචරයට වැටහෙන්නේ නැහැ බොජ්ජංග මන්ටමට එනකම්. එතකම්ම කවුරු හරි කියලා දීලා අත ලියලා වැලිලා ඇල්ල අකුරු අඳිනවා වගේ කියලා දෙන්න ඕන. නමුත් හොඳ තීක්ෂණ බුද්ධිමත් ශ්‍රුතමේ ඥානෙ ඇති කෙනාට තේරෙනවා බොජ්ජංග මට්ටමට ආවට පස්සේ මේවා මේ එක රැයට වෙන දේවල් නෙවෙයි. එක බණකින් කරගන්න දේවල් නෙවෙයි. කරගෙන කරගෙන යන ධර්ම પરම්පරාවක් නිසයි මේ ධර්ම පහළ වෙන්නේ කියලා. ඒ වාගෙම තියෙනවා මේකේ වංචනික පැත්තක් සමහරු විශේෂ ලංකාවේ වගේ රටක ගත්තොත් සම්ප්‍රදාන කූල යෝගාවචරයෝ මේ භාවනා ජීවිතයේ ප්‍රීතිය කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ අසුබේ මරණානුස්සතිය එහෙම නැත්නම් අත්තිකිලමතාණු යෝගේ විතරයි. ඒ නිසා ප්‍රීතිය පහළ වෙනකොට ඒගොල්ල හිතනවා මේක අසාධාරණ දෙයක් වෙන්න ඇති කියලා. පස්සද්ධියට කැමතිත් නැහැ. එනකොටම බය වෙනවා. ඊට එහාට තියෙන සුඛයට කැමතිත් නැහැ. ඉතින් ඒ නිසා භාවනාවේදී ඒ ආගමික ජීවිතය කියලා කියන්නේ අත්කලමතාන යෝගය කියලා හිතනවා ආශා කරයි. බටහිර ලෝකේ ඊට වඩා වෙනස් හා කල්පයක් දන්නේ. ඒගොල්ලෝ ආගම හරි ගමන මොකක් හරි කමන්නේ. සුඛේ මුල් කරගෙන යන ගමනක් තිබුණොත් ඒගොල්ලෝ අරගෙන යනවා. මේ දෙක අනුව බටහිර ලෝකේ සහ ආසියා කරේ චින්තන රටා දෙකක් තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පහළුණේ ආසියා කරේ පහළ වෙලා උන්වහන්සේ හත් දවසක් ඇතුළත ඉපදිලා වප්මගුල් උත්සවේ දවසේදී ඔය දෙතිය දෙවෙනි ධ්‍යානයට සමවැදිලා දඹගත් ශ්‍රෙවණේ අහසේ පලක් බඳගෙන හිටියයි කියන එක අපි බුද්ධ ආගම් පොතල අපිට උගන්වනවා. එතකොට සුද්ධෝදන රජුරෝ වෙලට බහැලා හී අහනවා වප්මගුල කරනවා ඒකේ තියෙන සිරියාව බලන්න පත්කල්ලා ඉන්න අම්මාවරු ටික සේරම යනවා කුඹරට. නැත්තම් කුඹර පැත්ත හැරෙනවා. ඉතින් උත්සව සිටි ඉවරලා ඇවිල්ලා බලනකොට කුමාරයා නෑ ඇඳවුව. ඔක්කොමලා කලබල වෙලා බලනකොට ආහසේ පළක් බැඳගෙන ඉන්නවා. එදා තමයි සුද්ධෝදන රජුරෝ පුතාට දෙවෙනි සැරේ වඳින්නේ. ඒක අපේ බුද්ධඝම පොතල සඳහන් කරනවා. ඊට පස්සේ දැන් මේ මෙසිදාත කුමාරයා වැඩිලා ගිහිල්ලා මෙයා හය අවුරුද්දක්ම දුෂ්කරක් ක්‍රියා කරනවා. හය අවුරුද්දක්ම දුෂ්කරක් ක්‍රියා කරන වෙලාවේ කිසිම ආලෝකයක්වත් කිසිම ප්‍රීතියක්වත් පස්සද්ධියක්වත් සුඛයක්වත් මුකුත් නැහැ. නමුත් පුදුම විදියට මිනිසුගේ ජනප්‍රියට ලක් වෙනවා පස්සක මහණෝන් එයා වෙනුවෙන්ම අපකප වෙලා උපස්ථානට එනවා. මිනිසු පුදුම විදියට සලකනවා මොකද ආශ්‍යාකරේ මිනිසු හරි කැමැති තපස වෙනුවෙන් දෘঢ় ප්‍රතිපත්ති රකින්න අය දකින්න. ඒක මේ ආශ්‍යාකරේ ස්වභාවයක්. ඒකට බුදුරජාණන්සේ පස්සේ ඒක ප්‍රතික්ෂේප කරා අත්තකින්ම තන යෝගී කියලා. දැන් මෙහෙම ගියාට පස්සේ සරුවච්චන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා අපි ගත්ත සිද්ධාර්ථ තාපසතුමා ගිහිගේ ඉන්න කාලේ රජගේ ඉන්න කාලේ දැසිදස්සන් කුමර කුමරියන් මාලිකා සහිතව අර්ථකේ කාමසුකල්යෝනගේ හිටියා. ඒක තමයි අතහැරිය. ඊගේ අතන්න කළ ගිහිල්ලා ඇල්ලුවේ අත්තකල් මතාන. ඒක අල්ලනකොට හරි ආගමික ගතියක් තියෙනවා, ධාර්මික ගතියක් තියෙනවා. දැන් නම් හරි භාවනාව කියලා. නමුත් වෙන්නේ මොකද්ද? කයේ පහසුවක් නැති වෙනවා හිතේ පහසුවක් නැති වෙනවා වීර්ය යොදවන්නේ වැරදි තැනට එnde ende ende ende ende දිරන්න ගන්න. අය අවුරුද්දක් දුෂ්කරක් වතක් පුරපු බව මේ කවුරුත් දන්නවා. ඊට පස්සේ මහා සත්‍යක සූත්‍රයේදී ਸਰවචන්දේ සඳහන් කරනවා ඒ බුදු වෙන දවසේ ඉස්සෙල්ලා රැ කල්පනා කරලා තිනවා මම අර පැත්තෙන් රජසිරි දක්වා ඔක්කොම වින්දා. ඒක නිසා මට ඒකෙන් යන්න දැනකුත් නැහැ. දැන් මේකෙන් බඩාත ගන්නකොට පිටාත ගෑවෙන තරමට යනකම් ඇඟ දුර්වල වෙනකම් අත්කිලමතාන යෝගෙත් කෙරුවා. නමුත් මට පේන තෙක් මානෙක නිවනක් නැහැ. සාන්තියක් නැහැ. කායික මානසික සුවයක් නැහැ. ඒක නිසා කල්පනා වුණාලු සිද්ධාර්ථ තාවසසුමාට කමටහන් ගන්නව නම් ගන්න වෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගෙන් තමයි. අර හත් දවසක් වෙනකොට බොහොම මේ තඹ සෙවනේ උඩ පළක් බැඳගෙන ඉන්න තරම් භාවනා ශක්තියක් තිබුණු සිද්ධාර්ථ කුමාරයෙක්ගෙන් තමයි භාවනා කමටහන ගත්තේ කියන එක කට කතාවට කියනවා. ඒකට උත්තරේ තියෙනවා. ඒක නැත්නම් ඒකට සාක්ෂිය තියෙනවා මහා සත්‍යක සූත්‍රයේදී මහා මා භයාමි සුඛං යදිදං සුඛං අඤ්ඤත්‍ර කාමා අඤ්ඤත්‍ර අකුසල ධම්මා. රෑ කල්පනා වුණාලු මේ භාවනා කරනකොට සුඛය පැමිණෙන සුඛයට මම බය වෙන්න නරකයි. ඒක කාමය සුඛයක් නෙවෙයි නා පාපක සුඛයක් නෙවෙයි නා. ඒ කියන්නේ අදහස් කරන්නේ සිද්ධාර්ථ තාපසතුමා මෙතෙක්කල් අත්කෙනවතාන යෝගී යොදනකොට සුඛය පිටු දකිමින් තමයි භාවනා කරලා තියෙන්නේ. භාවනා කරනකොට පැමිණෙන යම් ප්‍රීතියක් අසතියක් සුඛයක් එනකොට එයාට බයක් එනවා. මේ මම ආයෙත් යන්න හදන්නේ අසාධාරණ තැනකට භ්‍රමචරි රකින්න මට මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේක වංචනික ස්වරූපෙන් එන අත්කිලමතාන යෝගයක්. ඒ නිසා යෝගාවචරය දැනගෙන ඉන්න ඕනේ. ධ්‍යාන වඩනකොට පළවෙනි ධ්‍යානයේදී තියෙන මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ධානාංග පහම සහිත නීවරණයන්ගෙන් තොර తত্ত্বය ධානවල විශාල වැදගත්කමක් තියෙනවා. මේ කාම ලෝකේ ඉඳලා රූප ලෝකයට ගොඩ වෙන තැන. නමුත් ඒකේ ප්‍රීතිය නැහැ. මොකද හේතුව එතන විතක්ක ਵਿਚාර දෙක බොහොම සක්‍රිය වැඩ කරනවා. ඊට පස්සේ යෝගාවචරයයි ක්‍රියාශක්තිය වැඩි විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකග්ගතා තියෙන ප්‍රණීත අංගයන්ගෙන් සමන්නාගත දෙවෙනි ධානයේට ගියොත් සමත ක්‍රමයට ඔය කියන ප්‍රීතිය එන්න පටන් ගන්නවා. නමුත් ඒ යෝගාවචරය අත්කිලමතාන යෝගයට බර කෙනෙක් නම් ඔය පැමිණෙන ප්‍රීතිය දෙවිදිහකට මට විස්තර කරන්න පුළුවන් එකක් තමයි ඒකට බය වෙනවා මේක මං වෙනින් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. තවත් එක පැත්තක් තියෙනවා ඒක ටිකක් අවුස්සන සුළුයි තමන්ගේ කාම ආසාවල් උද්දීපනය වෙන්න පටන් ගන්නවා මේ ධාර්මිකව ලැබෙන ප්‍රීතිය නිසා. විශේෂයෙන්ම මේක තරුණ තරුණයන්ට සිද්ධ වෙනවා. මුළු ශරීරයේම අඤ්‍යත්‍ර රාම අඤ්‍යත්‍ර අකුසල ධම්මා මේ ධර්ම પરම්පරාව නිසා ප්‍රීතියක් එනවා. එයාගේ හිත තාම තියෙන කෙලෙස් වල නිසා එයාට කාම ඡන්දේ වැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා භ්‍රමචරීට බාධා වෙනවා. ඒක නිසා ඇතුළෙන්ම බයක් ඇති වෙනවා. මේ විදිහේ සුඛ, ප්‍රීති, ආසද්දි චෛතසික තුන එනකොට. ඒක නිසා මේකේ තියෙන වංචනික ස්වરૂපය ඒ වගේම මේක බොජ්ජංග වශයෙන් මුලමෙදාග දැනගෙන සිටීම තියෙන කෙනාට මේක අඤ්‍යත්‍ර කාමා අඤ්‍යත්‍ර අකුසල ධම්මා කියන විදියට පෙරහලා ගන්න දන්නේ නැති වුණොත් සාමාන්‍ය කාමයට වැටෙන්නේ. ඒක liver වෙලා බයක් ඇති වෙන්න පුළුවන් නැත්නම් කාමයට වැටලා අමාරු වෙටෙන්න පුළුවන්. ඒක නිසා මෙතනදී ඒ මට මේ එන එක සති සම්පජඤ්ඤය හරහා එන්නේ නැත්නම් යෝනිසෝමනස කාර්යය හරහා එන්නේ මෙන්න මේ ධර්ම પરම්පරාව අනුව යන්නේ කියලා විසඳගන්න ඒ කෙනාට තමන්ගේම පරියන්කේදී හැකි වෙයිද නැද්ද කියලා කියන්න බෑ. ඒකට සාධකයක් දෙන්න බෑ. ඒ මොකද හේතුව අපේ සාමාන්‍යයෙන් කියනවා අපේ මොලේ ඉඳලා හෘදේ වස්තුවටයි වම් අතටයි යන්නේ එකම ස්නායුව. ඒ නිසා හෘද වස්තු වේදනාවක් ආවොත් මොලේ කියන්නේ අතේ අමාරුවක් කියලා. අතේන වේදනාව හෘද වස්තුවේ බයට බය කෙනාට දෙනවා පපු එකක් වගේ. මොකද දෙකටම යන්නේ එකම ස්නායුව. වැඩියෙන් වැඩ කරන්නේ අත නිසා මොන සංඥාවක් ආවත් මොලේ කියවන්නේ යා දන්නේ අතින් එන සංඥාව නිසා හෘදේ වස්තුවේ අමාරුවස් අතේ සංඥාව කියනවා එහෙම නැතුව heart attack පිළිබඳ කේස් එකක් තියෙන කෙනෙක් ආවොත් එයාගේ අතේ අමාරුවක් ආවත් heart attack කියලා පටලවා ගන්නවා ඒක අමාරුයි දොස්තර කෙනෙකුටත් අමාරුයි ලේඩටත් අමාරුයි ඒ වගේ තමයි අපේ අපේ හිත දන්නේ කාම ආසාව විතරයි නැත්තම් කාම සුඛේ විතරයි භාවනාවෙන් එන සුඛයත් කාම සුඛේ කියලා පැටලෙන්න ඉඳී ඒක හොඳ සුතමේ ඥානෙ ඇති ප්‍රවේශන් සහිත කෙනෙක් නැත්තම් බොජ්ජංග මට්ටමේදී මේක හසුරුව ගන්නවා කියන එක දැනගෙන හිටියොත් ලේසි. නොදැන හිටියොත් හුඟක් වෙලාවට මේ කවදාකවත් නැති විදිහට මේ ආසාවල් කාම ආසාවල් මොකද මතුවෙන්නේ කියලා බය වෙලා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒක ඒක නන්නේ මේ ਸਰවඥාන්සිට වෙලා තියෙන්නේ මේ භාවනාවේ ලැබෙන සුඛය මවෙනි Brahmacharya රකින්න කෙනෙකුට කැප නැහැයි කියලා ප්‍රතික්ෂේප කළා. ඒක සත්‍යක පරිබ්‍රාජකත් එක්ක යන සාකච්ඡාවේදී මතක් කළා කියනවා මන්ට එදාර හිතුණා මා භයාමි සුඛං මම ඊට පස්සේ මේ සුඛයට බය වෙන්නේ මොන සුඛයටද කාමයෙන්තොර අකුසලෙන්තොර ඒ කියන්නේ මේ ධර්මයෙන් පැමිණෙන සුඛේ ඉතින් මේක තේරුම් කරලා අඳුර ගන්නවා කියන එක එච්චර පහසු නිසා නෙවෙයි මම මේ කතා කරන්නේ ධර්මතා ධර්ම પરම්පරාවක් නිසා ඒ නිසා යෝගාවචරය භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම මේ වගේ භාවනා වැඩමුළු වල නෙවෙයි නීවාසික භාවනා කරනකොට හිතට පරිසරය සකස් වෙලා දෙවෙනි දවස තුන්වෙනි දවස වෙනකොට මුලින් මුලින් තිබුණු ඒ දුක් කරදර පරියන්කයට පුරුදු වෙන එක සක්මණට පුරුදු වෙන එක නඩේට පුරුදු වෙන එක කාලසටහන පුරුදු වෙන එක අමාරුයි. තුන්වෙනි හතරවෙනි දවස වෙනකොට ඉන්න පටන් අර ගන්නවා ධර්ම પરම්පරාව නිසා ඔය කියන ප්‍රීතිය, අසද්ධිය, සුඛ එන්න පටන් අර ගන්නවා. ඒ ආවට පස්සේ හිතා ගන්න බෑ ඉඳගත් ගමන් ඔය කියන සුඛේ ඉන්න පටන් ඔය කියන විවේකේ ඉන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර හුඟක් වෙලාට ප්‍රශ්න කරනවා ඒව කොහොමද මේ ඉස්සර විනාඩි 45ක් 50ක් යනවා මට මේ ආනාපානෙ වැටෙන්නේ. නැත්නම් ඒ තරම් වෙලාවක් යනවා ආනාපානෙ කීකරු වෙන්නේ. ඒ තරම් වෙලාවක් යනවා පටල වෙන්න. දැන් ඉඳගත්ත ගමන් එනවා. ඒ මොකද මේ සිද්ධි වීම නිසා පිළගැස්ම නිසා ඉඳගත්ත ගමන් සුඛයක් එන්න පටන් අර ගන්නවා. ඒ ඇති වෙන සුඛයට යෝගාවචරයේ පොහුදුම් ගතිය නිසා කෝල ගතිය නිසා ප්‍රතික්‍රියා කරන ගතිය නැතිකරන්න යෝනිසමනස්කාරය අවශ්‍යයි. සති සම්පජඤ්ඤය අවශ්‍යයි නැත්නම් කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. දුවට ඒ වෙලාවේදී මතක් කරලා කියන්න ඕනේ. ඒක තංසා තමයි අපි මේ ගෙවල් දොරට ඇහැරලා ගිහිල්ලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා මේ එක දිගට භාවනා කරන්නේ ඒ ධර්ම પરම්පරාව කැසකවා ගන්නයි, Java කැවිලා එන්නයි, කැවිලා ආවට පස්සේ අපේ පුද්ගලික දුර්ලභම් පැත්තකට ගිහිල්ලා ධර්ම Java එන්න පටන් ගන්නවා. ඒ Java එනකොට Tamanට પરම්පරාව දන්නවනම්, ඉතිහාසය දන්නවනම් ඒ මේ ගත කරන සීලවන්ත ජීවිතය මනස්කාරය යොන්සුමංස්කාරයේ සති සම්පජඤ්ඤ ජීවිතේ තියෙනවා ඔය ප්‍රීතිය සහ පස්සද්ධිය ඊට පස්සේ සුඛය මේ ධර්ම නිතර වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක මේ මෑතකදී මෙවැනි අර්ථකතන දුන්නට ඉස්සර මේක සමාධි භාවනා කරන අයගේ බුද්ධියට සින්න වෙලා තිබෙන්නේ. ඒගොල්ලෝ කිව්වා මේ සී ප්‍රීති සුඛ තියෙන්නේ සමාධි භාවනා කරන අයට විතරයි විපස්සනා කායට මේක නෑ කියලා. ඒක නිසා විපස්සනා භාවනා දුක්ඛා පටිපදා දන්දහා විඤ්ඤා කියලා කිව්වා. සමාධි භාවනාව සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා මේ ප්‍රීති සුඛ තියෙන එක ඔක්කොම සමාධියට හේතු කරලා නැත්නම් සමතයට හේතු කරන ගතියක් තිබුණා. උන්ති මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ ඒ විපස්සනා ණය ප්‍රකරණය කරනකොට උන්වහන්සේ පෙන්ලා දුනා මේ භාවනාව සීල සමාධි ප්‍රඥා ක්‍රමයට ගිහිලම යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙවැනි සූත්‍ර වලින් පෙන්නනවා හොඳට යෝනිසමනස්කාරය තියෙනවා නම් නැත්නම් මං යන්තිපු සාධක සූත්‍රය හැටියට සති සම්පජඤ්ඤය තියෙනවා නම් සමත ධානවල නොතිබී නැත්නම් සමත ධානවලට සම්මත වශයෙන් සම නොවැදී ඔයි කියන ප්‍රීතිය පහළ වෙන්න පුළුවන්. ඔයි කියන පස්සද්ධිය පහළ වෙන්න පුළුවන්. ඔයි කියන සුඛය පහළ වෙන්න පුළුවන්. එතකොට මට කියත හැකි ඒකට පුංචි අර්ථකථනයක් විදිහට සමත යෝගාවචරයට විතර විපස්සනා යෝගාවචරයට මේ ප්‍රීතිය සහ සුඛය වංචනික ධර්මයෙන් තිනීට අඩුයි. ඒකෙන් වෙන්න තියෙන ඇබ්බැහි වෙලා මේකට බැඳෙන ගතිය අඩුයි. මොකද ඒ එන ප්‍රීතිය, ඒ එන සුඛය එතන එතන එතන එතන උපයන එක. අර සමාධියකට ධානයකට සම්බන්ධලා විනාඩි ගණන් ඉන්නවා වගේ නෙමෙයි. අරමුණත් එක්ක විතක්ක ਵਿਚාර යෙදී යෙදී යෙදී යෙදී භාවනා කර කර ඉන්නවා. භාවනා කරකොට අපි කියව ආශාස ආස්වාස වශයෙන් ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරමි. එහෙම නැත්නම් කියනවා පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කරමි. කරන භාවනාවට කියනවා සවිතක්ක සවිචාර සමාන. ඒ කියන්නේ දැන් සද්ද කරදරයක් නැහැ, වේදනා කරදරයක් නැහැ, හිතිවිලි කරදරයක් නැහැ. අරමුණට හිත යනවා. එතකොට තියෙනවා මෙනෙහි කරන තාක් එළබෙලව මෙනෙහි කරන තාක් ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් දැනගන්න පුළුවන්. මේක හුරු වුණාට පස්සේ මෙනේ කිරීම කියන කර්මාන්තේ මම මේ කියන මානසිකාරය කියලා නෙවෙයි මෙනේ කිරීම කියලා දාලා තියෙන්නේ. ඔක යෝනිසෝ පැත්තට යන්න ගත්තට පස්සේ නුවණින් මෙනෙහි කරන පැත්තට ගියාට පස්සේ මෙනෙහි නොකර මේ ආශාස මේ ප්‍රසාසි කියලා තේරුම් ගන්න පුළුවන් තත්යකට එනවා. ඒක කියන අවිතක්ක ਵਿਚාරමත්ෝ තමයි. විතක්ක අවිතක්ක ਵਿਚාරමත් විතක්ක කරන්නේ හැබැයි ਵਿਚාර බුද්ධිය තියෙනවා මේ ආස්වාසි මේ ප්‍රසවාසි එතන මේ පිම්බිම්ම මේ හැකිලිම දැන් මේක එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා ඉස්සර මේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමයි අරමුණ තෝරගත්තේ මේ වම මේ දකුණ මේ ආස්වාසි මේ ප්‍රසවාසි මේ පිම්බිම්ම මේ හැකිලිම කියලා දැන් මෙනෙහි කිරීම අතවාසියට සිද්ධ වෙනවා අරමුණ වැටේනවා මේ වෙලාවේදී යෝගාවචරයාගේ යෝනිස්පර්ශකාරය හරියටම යොදවලා මේ මතුවෙන තාක් ආස්වාසය මතුවෙන තාක් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්නා මේ විතා විචාර බුද්ධිය මීමන්සා නුවණ ධම්ම විචේ සම්බොජ්ජංගේ පුළුවන් තරම් විනිවිද විචාර මේ ආස්වාස් ප්‍රස්වාස දෙක පිම්බීම හැකිලිම දෙකේ වෙනස ක්‍රමයෙන් නැති වෙන පටන් ගන්නවා නැති වෙලා මේ දෙකම සංසිඳනවා සංසිල දෙකම සමාන ගති වලට වෙනකොට අවිතක්ක අවිචාරෝ සමාධි කියලා එතකොට තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. මේ තමයි ධර්ම પરම්පරාවේ හැටියට මේ ධ්‍යාන සමත ධ්‍යාන වල වගේ විපස්සනා කරන කෙනෙකුට මෙනෙහි නොකරම අරමුණ මූලට මුණ දානවා. විමසුන්නුවණක් ඉබේම ක්‍රියාත්මක වෙලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා පෙන්නන විතරක් නෙවෙයි එහෙම නැත්නම් පිම්බීමෙන් හැකිලිම වෙන් කරලා පෙන්නන විතරක් නෙවෙයි ඉස්සල්ලා ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙනසක් පෙන්නන ඉස්සල ප්‍රස්වාසයෙන් ප්‍රස් ප්‍රස්වාසයේ වෙනසක් පෙන්නන ඉස්සල පිම්බීමෙන් පස පිම්බීම වෙනසක් පෙන්නන ඒකට පිම්බීමේ පිම්බීමට වෙනස්කම් හැකිලිමෙන් හැකිලිමට වෙනස්කම් පවා ਵਿਚාරයට ලක් වෙනවා ඒක නිකන් හම්බෙච්ච සූත්‍රයක් කියලා හිතන්න නරකයි යෝගාචර මේක හොඳට ඒක මෙනෙහි නොකරම මේ මතුවෙන මතුවෙන අරමුණ මෙනෙහි කරනකොට ආස්වාසේ මුලට වැඩිය මැද වෙනස් බව මැදට වැඩිය අග වෙනස් බව කියන තරමට මේක ලොකු කරලා බලන කණ්ණාඩියකට දැම්මා වගේ පේනවා. පිම්බීමේ මුල, පිම්බීමේ මැද, පිම්බීමේ අග. ඒ කියන්නේ දැන් දන්නවා මෙනෙහි කරන්න ඕනේ අරමුණු විහිං ඇවිල්ලා යාගේ ගති ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ පේනවා. මෙන්න මේ වෙලාවේදී මීයක් කඩන වලහෙක් වගේ මේ ඔක්කොම වද ටික ගන්න මේ මුල, මේ මැද, මේ අග, මේ ආශ්වාසී, මේ ප්‍රශ්වාසී. ඔය ආශ්වාස ප්‍රශ්වාස බලනකොට පැත්තක පිම්බි මහැකිලිවත් පේනවා. පිම්බි මහැකිලිම බලනකොට ආශ්වාස ප්‍රශ්වාසත් පේනවා. අන්නේ විසද විසිතුරු පතුරු ගහලා පෙන්නන වෙලාවේදී මෙනෙහි කරන කලබල වෙන්නේ නැතුව විචාර බුද්ධිය මෙහෙවන්න පටන් අරගත්තොත් ඒ විස්තර වැඩි වැඩියෙන් දකින්න දකින්න නැත්නම් පෞද්ගලික ලක්ෂණ වැඩි වැඩියෙන් දකින්න දකින්න මේ ආස්වාසී ප්‍රස්වාසී දෙකටම සම ලක්ෂණ වගේක් අරගෙන පොදු ලක්ෂණ කියලා ඒකට කියනවා පඤ්ඤාති ලක්ක සාමාන්‍ය ලක්ෂණ කියලා සමාන ලක්ෂණ ඒ පෙනෙන පෙනිල්ල ජීවිතය හැබෑ වෙනසක් ඇති කරනවා අරමුණු වල තියෙන පෞද්ගලික ලක්ෂණ වැඩි වැඩියෙන් දකින්න දකින්න ඒක පිළිබඳව ධම්මවිචේ වැඩෙන්න වැඩෙන්න මීමන්සා නොවන වැඩෙන්න වැඩෙන්න මේ දෙකේම පෞද්ගලික ලක්ෂණ බලන්න බලන්න පොදු ලක්ෂණ මතුවලා පේන්න පටන් ගන්නවා මේක කොච්චර උත්සාහ කරත් කියන්න මට හැකියාවක් තියෙනවා sannivedana වෙනවද කියලා ඒ වුණාට ඒක නැවත නැවතත් නැවත නැවතත් මතු කරලා දෙන්න ඕනේ. මොකද සමහරුන්ට කන් තියෙනවා. සමහරුන්ට නැහැ. නැති කට්ටියට ඉතින් කරන්න දෙයක් නැහැ. තියෙන කට්ටියත් එක්ක අනේකයි තියෙන්නේ. ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා හරප්පට්ටියක් පෙන්වුවාට පස්සේ හොඳ දක්ෂ හරප්පට්ටියක් කරන මිනිසෙක් නම් මේක ගුණා. මේක එළදෙන, මේක වාසා, මේක වැස්සි, මේක නෑම්බි, මේක නාම්බා හොඳට කරුණු කාරණා කියදයි. ඊට පස්සේ කියදයි මේ ඔක්කොම පට්ටියම ජර්සි හරක්. මේ ඔක්කොම පට්ටියම ෆ්‍රීෂන් හරක්. මේ අයේෂර්, මේ කිලාරි, මේ දේශී හරක් කියලා මේ හරක් පිළිබඳ විශේෂ දැනුම ඔක්කොම එකාකින් එකාට දැනගන්න පුළුවන්. උගා කල්යනවා වැස්සියක් ගොනෙකුගෙන් වෙන් වෙන පෞද්ගලික ලක්ෂණ ගොඩක් තිබුණට ගොනෙක් වැස්සියකින් වෙන්ගෙන ගොඩක් ලකුණු තිබුණට ඒවා හදාරන්න හදාරන්න යාට තියෙනවා මේ ඔක්කොම හරක් කියන එක. ආනේ ඒ දැනුම එනකොට පේනවා මේ හරක් පිළිබඳව ඕනේ හරකෙකුට තේරෙනවා. නමුත් අර පෞද්ගලික ලෙස දක්ෂන් දකින්න මිනිස්සගේ හරක් පිළිබඳ දැනුම සුවිශේෂයි. ඒ නිසා පුද්ගලික ලක්ෂණ වැඩියෙන් දකින්න දකින්න දකින්න මේ ඔක්කොම මම මේ ඌරෝ ගැන නෙවෙයි කතා කරන්නේ. කුකුලෝ ගැන නෙවෙයි කතා කරන්නේ. බල්ලෝ ගැන නෙවෙයි කතා කරන්නේ. හරක් ගැනයි කතා කරන්නේ කියලා ආස්වාද ප්‍රසආස දකේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව තුම්බන හකුලන ගතිය පිම්බීමේ හැකිරීම තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව මතුවෙනකොට ඒ යෝගාවචරය ඒක මෙනෙහි කරන්නේත් නෑ. විචාර බුද්ධියට ලක් කරන්නේත් නෑ. අවිතක්කෝ අවිචාරෝ සමාධි කියලා පුදුම ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා එක එකක් පිළිබඳ විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වැඩියෙන් ධම්මවිචේ යොදන්න යොදන්න විචක්ෂණ බුද්ධිය යොදන්න යොදන්න මේ ඔක්කොම සම අපි ගත්ත පිම්බි මහැකිලිම සානාපානේ වායෝ පොට්ටබ්බ ධාතුමයි පේන්නේ මෙන්න මේක එනකොට තමයි Tamanට මේ ධර්ම ඕජාව ධර්ම රසය ධර්ම ප්‍රීතිය පහළ වෙන්නේ ඉතින් අපි එක්කෙනෙක් ළඟවත් නැහැ මේ ධර්මය නැත්තම් මේ ආනාපාන ඉස්මතු වෙලා මූණට මූණ එනකන් ඉවසන්නත් බෑ අපට. ආවට පස්සේ ඒකේ ගණ්ඩ තියෙන තරම් අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග හදාරන්න දන්නේ නැහැ. ඒ හදාරන තරම් වීරියක් අවශ්‍යයි. ඉස්සල වීරිය ඕන කරලා තියෙන අනිකරමුණ අයින් කළ ආනාපානෙ මුණට මුණ දාගන්න. එම්තන් අනික් කර්ම වයින් කළ මේ පිම්බීම හැකිලිම ඉස්සර කරගන්න. ටික වේලාවක් ආන මේ පිම්බීම හැකිලිම ආනාපානෙ මුහුණට දාගෙනනකොට ඒක තැම්බෙන්න පටන් ගන්නවා. ගොජ දාන්න පටන් ගන්නවා. ගොජ දානකොට ආස්වාසේ විස්තර ප්‍රස්වාසේ විතර පිම්බීමේ විතර හැකිලිමේ විතර යා පුදුම විදියට විශේෂ කර කර පෙන්වන්න පටන් ගන්නවා. ආනේක උකහා ගන්නකොට තමයි සබ්බ රසං ධම්ම රසෝ ජිනාති මේ මුළු ලෝකෙම තියෙන ඕනම දැනුමකට වැඩිය තමන් ගත්ත මූල කර්මස්ථානයේ මේ වෙරද නොදක්ක විස්තර පේනකොට යාට පේන්න පටන් අර ගන්නවා අරමුණු රස ධර්ම රස ධර්ම ඕජාව අන්නේ ධර්ම ඕජාව පේන්න පේන්න මේ පිම්බීම හැකිලිම හෝ වේවා ආනපාන හෝ වේවා සංසිඳීමක් එනවයි කියන එක පස්සද්ධියක් එනවයි කියන එක ඒක න්‍යාය ධර්මයක් ඒක චිත්ත නියාමයක්. ඒ නිසා වැඩි වැඩියෙන් අරමුණට ලං වෙලා බලන්න බලන්න පේන්නේ නම් අරමුණ ගොජ දාන වැඩි වෙනවා වගේ. එතන පුංචි පුංචි බුබුලු බුබුලු වෙලා පොපරන වැඩක නම් හාත්පසින් චිත්ත වෙන්නේ කයයි හිතයි අරමුණයි තැම්පත් වෙනවා. මේ එක පැත්තකින් ගොජ දානවා වගේ පේනකොට එක පැත්තකින් තැම්පත් වෙනවා කියන මේ විතරත විරුද්ධ ධර්ම දෙකම යෝගාවචරය තුළ සිද්ධ වෙනකොට විපස්සනාවට බැස ගන්නවයි කියන එකේ ඊට ඉස්සලා විපස්සනාට බහැලා තියෙන්නේ. ඒකේ ප්‍රසිද්ධ අවස්ථාව සම්පස්සන අවස්ථාව, තරුණ උද්‍යප්පිය අවස්ථාව, බලවත් උද්‍යප්පිය උද්‍යප්පිය අවස්ථාව සිද්ධ වෙනවා. අන්නේ වෙනකොට මෙනෙහි කරන්නේත් නැහැ. විචාර බුද්ධියක් මෙහෙවන්නේත් නැහැ. භාවනා ගැම්මෙන් මතු වෙනවා. මෙන්න මේ මතු වෙන ටික කමඨහන් වார்த்தාවට දාන්න දන්නවනම් ඒ මනුස්සයා භාවනාවට අගය කරන්න දන්න මනුස්සයෙක්. එයා මේ ටික අහුලා ගන්න දන්නේ නැත්නම් කනාට මණිකක් හැප්පුණා වගේ ඌ අහුලන්නේ නැහැ. එහෙම නැත්නම් මම මේ නිකන් ඉන්නකොට මතුවෙන ওই වණේද කියලා නොසලකා හිටියොත් එයා ලියන කමටහන් වාර්තාවේ කිසිම ඕජාවක් නැහැ. කිසිම රසයක් නැහැ. මැටි ගතිය තියෙන්නේ. ඉතින් මේ ධර්මයට දක්වන අනුග්‍රහයක් තියෙනවා. Tamanට නිසි කලට නිසි වේලාවට අරමුණේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ පේනවා. මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේක තමයි මේ ආස්වාද ප්‍රසාසී පෞද්ගලික ලක්ෂණය මේක තමයි ආස්වාද ලක්ෂණයේ ආස්වාද ප්‍රසාසී පොදු ලක්ෂණය කියලා මට හිතෙනවා ඒක තමයි මේ පිළිසිව් පිළිසිව් ව්‍යාපත් කියලා කියන්නේ අරමුණක පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ හොඳට තියෙන මේ එක්කෙනෙක් දැක්කට පස්සේ එයාගේ එයාගේ තියෙන චරිතෙත් කියත හැකි. නමුත් මේ මිනිස්සෙක් කියන කමත කරන්න අරගන්න. මොන්න තරම් සුවිශේෂ වුණත් මිනිස්සෙක් විතරයි. අන්නේ දෙකම මේ පුද්ගලික ගුණ වැඩි වෙච්ච නිසා මෙයා manussත්ව ඉක්මවලා ගිය කෙනෙක් හිතන්නේ නැතුව මෙන්න මේ දෙක අතර සමබරතාවයේ පැවතීමේදී හරි ලෝකයේ අන්දයි. කිසිම කෙනෙකුට මේකේ ධර්මයක් තේරෙන්නේ නැහැ, පටිසම්පාදයක් තේරෙන්නේ නැහැ, අර්ථ ධම්ම නිරුත්ති පටිභාන තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දේ මේ මේ ප්‍රීති, අසද්දි, සුඛ කියන මේ චෛතසික වලට අනුග්‍රහය විපස්සනාවේදී වෙන්නේ Tamanට පේන විස්තරය, පේන තාලෙටම විස්තර කිරීමේ හැකියාව. මෙතනින් උංගෝ දෙනෙක් අතරම දැකලා තියෙනවා. කිසිම කෙනෙකුට මේක ඉදිරිපත් කරන්න ඕන බවක් තේරෙන්නේ නැහැ. ඉදිරිපත් කරනකොට මේ අලකොල මේ මියනකොල කියලා වෙන් කර ගන්න දන්නේ නැහැ. ඒක ඔක්කොම එක මල්ලේ දාලා කතා කරුවට පස්සේ කිරි වාදනයට ගොම දැම්මා වගේ. කිරි වාදනයට මූත්‍රා දැම්මා වගේ ඔක්කොගෙම වටිනකම් බයි. මෙන්න මේ විෂද භාවයට කියනවා නිර්මල කියන වචනේ. කක්කත් එක්ක රත්තරන් කලවම් කරන්නේ නැහැ. පිරිසුදුදී අපිරිසුදු වෙන් කර ගන්න දන්නවා. මෙන්න මේකට යෝනිසමනසකාරයේ සහයෝගයක් තියෙනවා. සති සම්පජඤ්ඤයේ සහයෝගයක් තියෙනවා. ඒක නිසා අපි ළඟ තියෙන දැනට තියෙන මේ ධර්ම කොටාසම හරියට විෂිත කරලා වෙන් කරලා ගුණාත්ම වශයෙන් වෙන් කරගත්තට පස්සේ ආරම්භක වශයෙන් බුදුහාමුදුරුවෝයි මායි සමානයි. කිසිසේත්ම වෙනසක් නැහැ බුදුහාමුදුරුවෝ ඒක නිසා කීපතාවක් දේශනා කරා මමත් මිනිස්සෙක් කියලා. අපි හුඟව දෙනෙක් හිතන්නේ නැහැ බුදුහාමුදුර වෙනම තැනකින් ඇවිල්ලා ඒකටම ඇවිල්ලා ඉතින් එහෙම බුදුහාමුදුරෝ මම මේ විදිහට සමා වෙන්න ඕනේ බුදුහාමර එහෙම විශේෂ තැනකින් ආවනම් මොකටද හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරේ දුෂ්කර ක්‍රියා කරේ රජසැපත් වින්දා මේකත් වින්දා දැන් මම කතා කරන්නේ කාගවත් ණයට ගත්ත දැනුමකින් නෙවෙයි පුද්ගලික අත්දැකීම ඒ නිසා අපි සියල්ලගේම ආරම්භක ශේෂය සමානයි හැබැයි පෘථග්ජනයා නිතරම කියන්නේ මම මිටි මම කලුයි මට දැනුම නැහැ මට විනය නැහැ මට අරක නැහැ මට මේක නැහැ කියන ලයිස්තුව ෆුල් ස්කැප් එකක් දුන්නත් ඉවර කරන්න බෑ. කල්දාවත් කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ දුර්ලභෝ manussත් ප්‍රතිලාභෝ. අපි සියල්ලම මිනිස්සයෝ. ඔය මොන ශිල්ප දක්වත් manussකමට ඉක්මවන්න බෑ. ඒ නිසා අපි සීලක හිටින්ද හිටින්ද සීලාචාර වෙන්න වෙන්න අපි මිනිස්සෙක් බව තමයි නිතරම කල්පනා අපි ඔක්කොම එකම පන්තියේ එකම જાතියේ ඒ නිසා ඒ පණ්ඩිතාරාමයට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ළඟට එන විවිධ જાතින් වල මිනිස්සු විවිධ ආගම් වල මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඒ සංසුන් ශාසනයක ඉන්නේ විපතන ලෝකේ කප්පිටය එයා සක්විති රජු අපි නිකම්ම නිකන් නරබනෝනේ අපි ඉඳලා වාඩි වුණාට පස්සේ කියනවා දැන් ඔයගොල්ලයි අපි මිනිස්සුනේ අපි එක පවුලේ. ඕගොල්ලයි අපි ආසියාවේනේ. අපි එක පවුලේ. ඕගොල්ලෝයි අපි දෙගොල්ලෝ විපස්සනා කරනවානේ. විපස්සනා කරන අපි එක පවුලේ. කියලා කරටත දැමිල්ලක් අල්ලනවා. ඒකල කියන අපිට කවදද මතක් වෙන්නේ අපිට ඔක්කොම මේ භාවනා කරන මිනිස්සුයෝනේ මේ මිනිස්සු කියලා. අපි මේ ආසියාකරය කියලා ගත්තොත් බටහිර කියන අයටත් එහෙම කියනවා. ඒ තියෙන සමාන ලකුණ අමතක වීම නිසානේ අපි මේ ගුරුවරුන්ටයි වීරයන්ටයි වැඳ වැඳ නිකාන් සවුත් වෙන්නේ. ඕනම ගුරුවරයෙක්ගේ ගුරුත්වයටපත් වෙලා තියෙන්නේ manussකම වැඩිකම නිසා. එහෙම නැත්නම් මේ පුද්ගලික ලක්ෂණ වැඩි වීම නිසා නෙවෙයි. ඒකයි බුදුරජාණන්සේ නැවත නැවතත් කියුමට සර්වඥතාඥාන සියල්ලම තියෙනවා. මම බ්‍රහ්මියෙකුත් නෙවෙයි, ගාන්ධාරයෙකුත් නෙවෙයි, දෙවියෙකුත් නෙවෙයි, මිනිස්සෙක්. ගිය ගමන් මිනිස්සෙක් ඉස්සරහට නන්නාඳුන කෙනෙක් බුදුජානක ළඟට ගිය ගමන් උන්වහන්සේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන ක්‍රම හතරේ එයා උත්තේජනය කරනවා. පළවෙනි එක පෙන්ලා දෙන්නේ සන්දස්සේ. උඹයි මායි දෙන්නම් මිනිස්සුයෝ. මම මේවා තීරුම් බේරුම් කරන නිර්මල කරගත්ත නිසා මම අද වැඳුම් පිටුල් ලබනවා. මම බුද්ධ tattweට පත් වෙලා ගියා. ඔබ දැනගනින් උඹත් මිනිස්සෙක්. උඹ ඉන්නේ නිර්මල මිනිහෙක් ඉස්සරහා. උඹට ඕන නම් නිර්මල වෙන්න පුළුවන්. දැන් කොණ්ඩ මොස්තරයක් දාන තැනකට ගියාට පස්සේ එතන ඉන්න නෝන මහත්තයා ලස්සන කොණ්ඩ මොස්තරයක් දාගෙන ඉන්නවා. මා කියලා කොණ්ඩේ පාලා කිව්වොත් මටත් මොස්තරයක් දාපු ඉස්ලාම් කඩේ පීරලා ගැට අරින එකනේ. කොණ්ඩේ පීරලා ගැට අරින්න ඕනේ මොස්තරේ දාන්න ඉස්සෙල්ලා. ගැට ඇරියේ නැති කොණ්ඩෙට ඔය අපි වල කියන හැඩපළු ගෙතිච්ච කොණ්ඩ කියලා. හැඩපළු ගෙතිච්ච කොණ්ඩ වලට මොස්තර දානවා නම් වැද්දා තමයි හොඳ මොස්තරකාරයා. ඉස්සල්ලාම කරන්නේ පීරණ එක. අනේ පීරිල්ලදි කරන්නේ තියෙන දේම හොඳට ගැට ඇරලා පීරලා. ඒකට බුදුරජාණන්සේ සම්දර්ශනය කළ පිනෝගත් මිනිස්සේ මහත් මිනිස්සේ උඹ වගේම මං විදවලා තියෙනවා. උඹට තාම අහුවෙලා නැහැ මං එකයි කියන්නේ ඕව වෙන් කරගන්න. ඔය කියන පරිච්ඡේද ඥානෙ වෙන් කරගන්න. ඒක වෙන් කරගන්න පුළුවන්කම තිරසනෙකුට නැහැ. පල්ලෙකුට හරකෙකුට නෑනේ, යක්ෂයෙකුට නෑනේ, ප්‍රේතයෙකුට නෑනේ, බ්‍රහ්මයෙකුට බෑනේ, දෙවියෙකුට බෑනේ, මිනිස්සුෙකුට පුළුවන්නේ. ඒක නිසා මනුස්සකම් පෙන්න දීලා කියන්නේ. ඒකල කියනවා ඔබ ඉස්සරහ ඉන්නේ එම පීඩලා කොණ්ඩේ හදාගත්ත කෙනෙක්. නිර්මල කෙනෙක්. යහන කෙනා දන්නේ නැහැ මේ බුදුහමස ඉස්සරහ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සම්දර්ශනය කරලා ඊපස්සේ කියනවා දැන්ව සමාදන් වෙයන්. ඔබ මේ අවුල් ජාලයක් තියෙන්නේ මගේ ටික පීරලා තියෙන්නේ. ඔය දෙයට පණාවක් විතරයි ඕන කරන්නේ. නැවත නැවත පීරපන්. හැබැයි දැන් කොණ්ඩගස් කැඩෙන්නේ නැතු වෙන්න පීරන්න ඕන. උපාස කමලා පීරනකොට හරි බයයි. මේ කොණ්ඩ කැඩේ කියලා. මොකද කොණ්ඩෙ දිගට තියනවා නම් ඒක කල්යාණයක් නේ. මේ පීරන පීරනකොට මිනිහා මිනිස්සයා නාමනයා තේරෙනවා. අමනියා හිතන්නේ අම්මෝ බුදුහාමුදුරේ වුණාට අපි කොහොමද අපි මේ පන්පව් කරන, ගෙවල් දරුවල් අපදරුවල් රකින්න නානා විදියට තමන් නිෂේධ කරනවා. බුදුරජාණන්සේ පුළුවන් තරම් කියනවා නෑ manussකම දෙක අතින් අපි සමානයි කියලා. ඒ නිසා භාවනා කරනකොටත් අපි මේ ගත්ත නිදර්ශනය හැටියට මේ හරකගේ නිදර්ශනය හෝ මිනිස්සුගේ නිදර්ශනය ගත්තට ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ වින් වින් ලකුණු මෙහෙමයි දෙකේ සමාන ලකුණු මෙහෙමයි කියලා එක දැල්මට එක දර්ශනයට දකින්න පුළුවන් මට්ටම තමයි ওই සම්මස්තර ඥානය කියලා කියන්නේ අවිතක්ක අවිචාර සමාධිය. මේක කියනවා සාමාන්‍ය බටහිර ලෝක කියනවා චිත්‍රයක් දිහා බලලා චිත්‍රේ කැන්වස් එකයි දෙකම එකවර බලන්නේ කියලා. අපි බලන්නේ චිත්‍ර දිහා විතරනේ. චිත්‍රය දෙරෙද්ද දිහා බලන්නේ චිත්‍රය ඇඳපුරෙද්දත් එක්ක චිත්‍රය දිහා බලන්න පුරුදු වෙනවා නම් එයාට තේරෙන පටන් ගන්නවා චිත්‍ර අඳින්න බෑ කැන්වස් එකක් නතු කියලා. එනිසා චිත්‍රය හල්ලි ගෙව්වට චිත්‍රට අපි සල්ලි ගෙවුවට කැන්වස් එක තමයි මේක වටිනා කෘත්‍ය කරන්නේ. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන් වෙන් ලක්ෂණ තිබුණට මේ දෙකම නියෝජනය කරන්නේ වායෝ ධාතුව. සමුදීර්ණ සංඛ මේ පිම්බන හකුලන ගතිය. ආශ්වාසයේ තියෙන පිම්බන හකුලන ගතිය ප්‍රශ්වාසයේ තියෙන පිම්බන හකුලන ගතිය ඉසල ඉසල වෙන් වුණාට ඒ වෙන් වෙන් ලක්ෂණ හරහා මේ වායෝ ධාතුව දැක ගන්න පුළුවන් නම් අන්න එතනදී පහළ වෙනවා තමයි මෙතෙක් නොදැක්ක ගැඹුරක්. මේකට කියනවා සතියේ අපිලාපට ලක්ෂණා කියලා. මතු පිට දැකලා නතර වෙන්නේ ඇතුළට දාලා ඇතුළාන්තේ පේන්න පටන් ගන්නවා. මේ කියන්නේ චීන කන්නඩියක් බල්ලා කරන එකක්වත් ඉන්ද්‍රජාලයක්වත් නෙවෙයි. එකම වස්තුව බොහෝ විට දැකීමෙන් කරන දෙයක්. ඒක නිසා මේ ප්‍රීතිය මේ කියන පස්සද්ධිය එහෙම නැත්නම් මේ කියන සුවසේවාව, එහෙම නැත්නම් මේ කියන සුඛය කිසිම දෙයක නැත්තේ නෑ. නමුත් අපේ හිත හැම වෙලාවෙම මතු පිට දේ විතරයි දකින්නේ අතුලත දකින්නේ නෑ. නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ දෙතිස් කුණබේ කේසාලෝමානකා දන්තා තචෝ කියලා කියන්නේ මතු පිට. ඒකනේ අපිට පේන්නේ. නමුත් ඇතුලේ තියෙනවා මන්තන් ආරු අට්ටි අට්ටි මිජ්ජා වක්කන් හදයන් යකණන් කිලෝමකම් පප්පාතන් කියලා කියන අර මිලිලීටර් මිලිමීටර් 100න් එකක් විතර වෙච්ච අර පුංචි හැම අපිට විනිවිදලා දකින්න බෑනේ. ඒ නිසා පිරිමේ ඥානියෙකුට ආස කරනවා. ඥානිය පිරිමේට ආස කරනවා. নিকමඩ බුදුහාමුදුරු කිලෝ හැම ගහලා දෙන්න බලන්න ඥානිය පිරිමේ කැමති වෙද කියලා ගන්න. ඔය හැමේනේ ඔය සෙල්ලම් තේරෙම තියෙන මුළු මුළු රූප ලාවන්‍යම තියෙන හැමේ. ඒක ඇන්ග්ස්ට්‍රම් එකමාරක්වත් උස එකක් මේ පල් එකක්. ඕක මිනිමිදල දක්වන්න බැරි ඉඳන්නේ මේ ආලංඝන කරන්නේ ආසා කරන්නේ හේතම නිසා ඕනෙම වස්තුවක පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ දෙකම දැක්කොත් එතන බුදුන් ඉන්නවා ධර්මයේ තියෙනවා සීලේ තියෙනවා සංඝයා ඉන්නවා. ඔත ඒක බලන්න බෑ පළවෙනි බැලමට පේන්නේ අපිට මතු පිට ලෙල්ල විතරයි. ඒ නිසා අනුපස්සනා නැත්නම් විපස්සනා කරනකොට එකම දේ නැවත නැවත බලනකොට ඒ විනිවිදව ගතිය සමත ධානවලින් තොරව කළ හැකි කියන්නේ මේ වගේ සූත්‍ර වල පෙන්නන්නේ යෝනිසමනස්කාරයේ තියෙනවා නම් ධ්‍යාන හරහා නොගියට යාට ප්‍රීතිය පහළ වෙනවා අසද්ධිය පහළ වෙනවා ඒ නිසා මේ සමත යෝගා සමත අපි කරන මේ සමාධි භාවනා නැත්නම් සමත ධ්‍යානකාරයින්ට විතරක් බුද්ධියට සින්න වෙච්ච එකක් නෙවෙයි මේ සූත්‍රවල කිසිම තැනක එහෙම සමාධියක් ගැන කතාවක් නැහැ සමාධිය එනවා මේක පහු කරාට පස්සේ යෝනිසමනස්කාරය සහ මේ චෛසික අතර සම්බන්ධතාවය පෙන්වනවා ඉතින් මේකට ගොඩාක් විපලවීය කල්පනාව අවශ්‍යයි ඒ උපකරණ ටික තිබුණාට ඒ පහසුකම් ටික තිබුණාට සුදුසුකම් ටික තිබුණාට ඒකට ලෑස්තිලා යන ගතිය එහෙම නැත්නම් ඒකට සූදානම් මනස උගාචෝගාවතරින්ගේ නැහැ ඒකට ආශ්‍යාකරේ යෝගාවචරයේ තියෙන හුඟක් අත්කිලමතාන යෝගයට බරයි. ඒ ප්‍රීති සහ සුඛ පස්සද්ධි චෛසිකේ එනකොට එයාට ගොඩක් සැක පහළ වෙනවා. මේක විය යුත්තක් නෙවෙයි මේක එහෙම නැත්නම් ඒ කාමාසාවක් කියලා පටලවා ගන්න. ඒක නිසායි සර්වචනාංශي අර මහා සත්‍යක වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙන්නේ මා භයාමි සුඛං යදිදං සුඛං අඤ්ඤත්‍ර කාමා අඤ්ඤත්‍ර අකුසලේ දම් අකුසලයි. ඒ නිසා Tamanට ඒ දේ මේක කාමයෙන් ආප එකක් නෙවෙයි. මේක අකුසලයෙන් ආප එකක් නෙවෙයි කියලා දන්නේ Tamanගේ ඉතිහාසය දැකීම. Taman මෙතෙන් ආපු ගමන දැකීම. ඒව තමයි પરම්පරාව අපි කියලා කියන්නේ. මේ දබ්බොජ්ජංග ගත්තොත් සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, වීර්ය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ පස්සේ තමයි මේ පස්සති සම්බොජ්ජංගේ ඇති වෙන්නේ. නමුත් යම් මට්ටමකට මේ පස්සති සම්බොජ්ජංගේ ඇති කරාට පස්සේ අපි ගොත් එක පුද්ගලයෙක් ඒ පුද්ගලයා තුළ ඇතිවෙන මේ කම්පන වේගය නිසා යා යන යන තැන ඔක්කොමලා සංසිඳන ගතියකටපත් කරනවා. ඒක බෝ වෙන ලෙඩක්. කොච්චරද කියනවනම් මේ සිද්ධාර්ථ කුමාරයා දැකපු කිසాగෝතුම කිව්වා නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාපිතා නිබ්බුතානුන සානාරී යසයන් ඊදිසෝපති මේ සඳලුතලේ ඉඳලා බලන මේ කුමාරීට පේනවා පාර යන සිද්ධාර්ථ කුමාරයා කියනවා මෙවැනි මෙවැනි පුතෙක් ඇති අම්මෙක් සංසිඳුන වෙන්න ඕන. මෙවැනි පුතෙක් ඇති පියෙක් සංසිඳුන වෙන්න ඕන. මෙවැනි මිනිහෙක් ඇති භාර්යාවක් එහෙම නැත්නම් ප්‍රතිනියක් දිනුන වෙන්න ඕන. මොකද මේ ඝන යන ගමනින්ම පේනවා තව බුදු විලා නැහැ. තව දුෂ්කරක් තියාගලත් නැහැ. චතුරාර්ය අවබෝධ කරලත් නැහැ. නිබුතපත දේශනා කරා. ඒ නිසා මේ පස්සද්ධි චෛතසිකය බෝ වෙන එක. නිසා එක්කෙනෙක් දිනු කළොත් එයා අත තිබ්බත් අනිත් එකන සුව වෙනවා. සූපත් වේවා කිව්වා සූපත් වේ. ඒ විතරක් නෙවෙයි එයා ඉන්න පරිසරයේ පවා කලබලකාරීන් ඉන්න බැරි සංසුන්ගතයකට එනවා. ඒ නිසා මේ පස්සද්ධි චෛතසිකය සතහට බව වන බව දුකට වේදානන් කියලා සර්වචන් වහන්සේට ලැබිච්ච පුරුෂ ධම්මසාර්ථි ගුණයට එහෙම නැත්නම් ඔය බොජ්ජංග පිරිතට බල පිහිටවල තියෙන. ඉතින් ඒක නිසා කවුරු හරි තේරුම් ගන්න ඕනේ ඒක සඳහා ක්‍රම දෙකක් තියෙනවා. යෝනිසමනස්කාරයේ සති සම්පජඤ්ඤය හරහා යන්නත් පුළුවන්. නැත්නම් සීල සමාධිය හරහා යන්නත් පුළුවන්. දෙකෙන්ම ගියාට හම් වෙන්නේ එකම රසය. ඒක නිසා ඉතින් ගිය කෙනෙක් දන්නවා මේකට එක්කෙනෙකුට අයිතියට බුද්ධියට හින්න වෙලා නැහැ. කරගෙන කරගෙන යනකොට විශේෂම බොජ්ජංග මට්ටම් එහෙම නැත්නම් විශේෂම මේ පස්සජී චෛසිකේ කියන එක භාවිත මනසකට හම්බ වෙච්ච අතිරේක ලාභයක්. ඒ භාවිත මනස අපි ඔය කිව්වට පිරිත් පංකතොත් ටික අපි වට හරියන්නේ නැහැ. පිරිත් නූලකට ගැහුවට හරියන්නේ නැහැ. ඒකට ඒකට ඒ ආනිසංස ලැබෙයි. නමුත් මේකේ ඉඳනම් භාවිතයේ තියෙනවා. ඒ භාවිත කරනකොට කරනකොට Taman තුල මේක තියෙන බව Taman දන්නෙත් නැහැ. මොකද උගාක් වෙලාට අපි අව탁සිරු කරනවා. කවදා හරි Tamanට මේක වැටහෙන මට්ටමට එනකොට කියනවා යාගේ ධර්ම බොජ්ජංග මට්ටමටපත් වෙලා තියෙනවා කියලා. ඒක කවුරුත් කියලා නෙවෙයි Tamanටම තේරෙන පටන් ගන්නවා. ඒ දැනුමට අයලඟ මේ මේ චෛසික ධර්ම වැඩෙනවා දැන් වැඩිලා දැන් නැහැ ආදි වශයෙන් Tamanටම වැටහෙනවා නම් ඒකටත් කියන්න පුළුවන් යෝනිසමනස්කාරය කියලා. ඒ කිනාට විතරයි තව කෙනෙක් ඇසුරු කරලා කියන්න පුළුවන් යාළඟ මේ ධර්ම වැඩිලා තියෙනවද නැද්ද කියලා. 100 100ක් නෙවෙයි අනුමාන කරන්න පුළුවන්. අනු මේ මේ ණය විපස්සනාවෙන් කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ අද කාලේ තියෙන මේ අසහනයට අද කාලේ තියෙන මේ ව්‍යසන වලට අද කාලේ තියෙන මේ දේශගුණික විපල්ලාස වලට එකෙක් වැඩුවොත් මේ පස්සජි ජයිසිකය මුළු ලෝකෙම රත්නික නැතර කරන්න පුළුවන් කියලා අදහසක් පහළ කරලා තියෙනවා. එක මිනිස්සෙක් මේක වැඩුවොත් ඔය ඔක්කොම ප්‍රශ්න පැත්තක දාලා දිගින් දිගට දිගින් දිගට මේ පස්සජි ජයිසිකේ වැඩුවොත් මේ මුළු ලෝකේ තියෙන මේ රත් වෙනවයි කියන කතාවක් තියෙනනේ ග්ලෝබල් හීටින් කියලා එකක්. අමු පචයක් කියලාත් කතාවක් තියෙනවා. ඒක පැත්තක තියන්න. නමුත් තිබුණත් නතර කරන්න පුළුවන්. මුළු ලෝකෙම කාමාතුර වුණත් පස්සජීචෛසිකේ තියෙන කෙනාට ඒක සම්වර කරන්න පුළුවන්. මුළු ලෝකෙම යුද්ධයකට පැටලුණත් පස්සජීචෛසිකේ තියෙන කෙනාට කරන්න පුළුවන් ආයුධ හදනට වැඩියි. ඒ නිසා අපි මේ කරන භාවනාවේදී සාමක හෝ වේවා පුද්ගලික හෝ වේවා එක්කෙනෙක් තුල එක චිත්තක්ෂණයක් මේ ප්‍රීති පස්සද්ධි চৈতසික වැඩනොත් අපි නොදන්න උනාට මුළු ලෝක සාමයට අපි උදව් කරනවා ඒක විශාල වෙනසක් ඇති වෙනවා පිරිසක් එකතුව කරනවා පිරිසක් එකතු වෙලා කරනවා නම් එකයි එකයි දෙකයි නෙවෙයි ලুকু ගානකට වැටෙනවා ඒ නිසා අපි සාමූහික වශයෙන් උත් බලන්න භාවනා කරන අතර සමගිය තියාගෙන පුළුවන් තරම් භාවනාවට උදව් කරනවා මේ නිවර්සනා භාවනා මධ්‍යස්ථාන මෙන්න ඕනේ. තමන් ගෙදර හැම වෙලාවෙම ඉන්න ගමන්. ඉඳගෙන හෝ කමන්නේ හිටගෙන හෝ කමන්නේ පුළුවන් තරම් අඩු ගානේ තමන් ඉන්නේ ඉරියව්වට වෙනසට වැඩි වෙලාවක් හිත දාන්න. සත්‍යයට අවදි වෙන්න අප්‍රමාද වෙන්න පටන් අරගත්තොත් අපි ඉන්න gedara අපායක් වුණත් තමන්ට ඒකේ පුදුමාකාර සමබර භාවයක් අරගෙන දෙන්න පුළුවන්. ඒක නිසා දැන් මම ඉන්නේ අරණියේනේ අරණ්‍ය වල අවශ්‍යතාවයට වඩා කිවල් දොරවල ඉන්න අයගේ අවශ්‍යතාවය ඉතාමත්ම වැඩි. බණ භාවනා කරලා ලෝකේ කියන්නේ නෑදෑයෝ කියන්නේ අතල් වැචෝ කියලා කියන්නේ අමු පිස්සෝ જાතිය. දුස්සීලෝහි බහුජනෝ. බුදුජානක කිව්වේ අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්‍යං තිතික්කි සම්දුස්සීලෝහි බහුජනෝ. යුද්ධට වන් ඇතකුසී තුන්ෙන් වීදියේන ඊතලෙ මං ඉවසනවා බොහෝ දෙනා දුස්සීලයි කතා කරන්නෙම දෙයියට හැපෙන වචන. ඒවට කියනවා අති වාක්‍ය කියලා. පඬිත වාක්‍ය කියනවා කනකට ගන්න එපා. පුළුවන් නම් පුළුන් කැලක් කණේ ගා ගන්න. බැහැීමෙන් තමයි අපි මේ මේ වගේ තැනක උපේන ශක්ති සියල්ලම තව විනාඩි 10කින් මොකද වෙන්නේ? අතුරු 1000ක් ඇදලා කලේ බින්දා වගේ බක් ගන්නවා ඉවරයි. ඊට පස්සේ කච කච කච කච කච කච ගන්නවා. තව පොඩ්ඩකින් පටන් ගන්න මොකද වෙන්නේ කියලා බලන්න. ඔක්කොම ඉවරයි. ඉතින් දැන් උපයන්න උපේන දෙයට තරම් වෙන විදිහට කටයුතු කරන්න. මේ බොජ්ජංග මට්ටමට යනකොට ඒකට කවුරුත් ජග් ගහන්න ඕනේ තේරෙන්න පටන් ගන්නවා. අපි නිතරම උපේ උපද මඩේ දාන જાතියක්. මේ උපේ උපදේ අරසා කරගන්න ධර්ම પરම්පරාවකින් මේක ලැබිලා තියෙන එක රැකින් නෙවෙයි. ඒක මේ පටන් ගන්න අයට අපිට ඕන වුණාට දෙන්නත් බෑ. අපිට දෙන්න වෙන්නේ කට්ටියට මුල් මුල් පාඩම් ටික ඇති කරගත්ත කෙනා ඒකට තරම් වෙන ජීවිතයක් ගත කරනවා නම් ඒ කෙනා තුලින් මේ ඇති වෙන යහ කම්පන වේගය ලෝකේ පුරා පැතිරෙනවා. ඒ නිසා සියලු දිනාටම අද ධර්ම ධර්ම දේශනාවත් තම මෙතෙක් කරගෙන ආපු මේ ආගමික ආධ්‍යාත්මික ජීවිතයේ අගේ ආඩම්බරේ වැඩි කරලා අඩු ගන්න එක චිත්තක්ෂණයක් වෙනකට වඩා සතුටුමත් වෙනවා නම් සම්පජඤ්ඤයට වැටෙනවා නම් යෝනිසෝමනස් කාට වැටෙනවා නම් මේ හැම එකකින්ම තමන්ටත් ලෝක සාමයටත් උදව් වෙන බව තේරුම් අරගෙන වීරවරයක් වීරවරියෙක් වාගේ මේ කොඩිය ඉදිරියට අරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සිළු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා වන්දනීය පූජනීය ආගේ ගුරු දේවතුම ගෞරවනීය අවසරයි උදේිකම් ධම්මචූඩ ස්වාමීන් වහන්සේ අපහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් අප කරන ලද ආරාධනාව පිළිගෙන දහසක් පෙර රාජකාරී මැදියේ වුවත් මේ ලෝක සත්‍යා මේ සසරින් ඈතර කරන අභීත ප්‍රාර්ථනාවෙන් අප කෙරේ අනුකම්පාවෙන් මේ වැඩම කරවලා මේ අත්හඬ උදේසට මේ සවස් යාමේ දක්වාම අර්ථයෙන් ධර්මයෙන් ධර්ම දේශනා කරමින් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය සකසා ගන්න කෙසේද භාවනාවෙන් තමන් ඉදිරියට ජීවනයක් ගෙන යන්නේ කෙසේද කියන කාරණා ටික පැහැදිලි කරා. ඒසබන්සේට අපි ඊතසිතින් ප්‍රාර්ථනා කරනවා අපගේ ගෞණීය නායක ස්වාමින් වහන්සේ සහ ස්වාමින් වහන්සේලා ඇතුළු සභාපතිතුමාත් අපේ කාර්ය මණ්ඩලයත් එකතු වෙලා ඔබ වහන්සේගේ සියලුම සම්මා ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ඔබ වහන්සේගේ මේ ධර්ම මඟ පවතින සියලුම බාධාවන් දුර වේවා. ධර්ම ඥානෙ තව තවත් දියුණු වේවා. තව තවත් මේ ලෝක සත්‍යයට අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරමින් ඔවුන්ත් ඊතර කරගෙන ඔබ වහන්සේටත් මේ සංසාර සාගරේ නිතර වන්නට අපි කල සියලු පුණ්‍ය ශක්තියෙන් හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේලාගේ නාගී අභිහිත බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මේ ලෝකෙට බිහි කළ ඒ සදා ධර්මීය දෙමාපියන්ටත් අපි මේ පින් එකසේ අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඒ අනුමෝදන් වීමෙන් ඔවුන් කිසියම් දුක්ඛිත ස්ථානයක උපත්ති ලබා සිටින් තම හේතන් වලි මහා තනි දේවා සුගතිගාම ස්ථානයක උපත්ති ලබා සිටනම් හේතන් වඩා වර්ධනය කරගෙන ඒ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන සංසීම ලබා ගන්නට මේ පින් හේතු පාදක වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. විශේෂයෙන් ඒ මෛත්‍රීගල නිස්සන්න වනේ පවතින වටපිටාව ඒ තියෙන බාධක කම්කටොළු සියල්ලක් දුර වෙලා අපට නැවතත් මේ ශාසනය ගොඩනගන්නට ඒ කරන සීලව ශාසන මාම කටයුතු සංවර්ධනය වන්නට බැඩි දිනුවන්නට වහන්සේට පවතින සීලම් බාධාවන් දුර වේවා ඒ සියලුම කටයුතු කරගන්නන්නට ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරමු. සාදු. ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. අවසරය ප්‍රාර්ථනා උකාසවන්දා විබන්දේ සුවපත් වෙත්වා මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතං බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයි හන්දාතබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ලෝකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡාං කමතමේ බං කමාමි කමිතබ්බං සාදෝකාසකමාමි බහං සුවපත්ත්‍විතා අතියම්පි ඕකාසකමාමි බහං සුවපත්ත්‍විතා අතියම්පි ඕකාසකමාමි භාපීවාදන සීලිස ඉච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ධග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු